විමසු පරිදි නාම රූප පිළිබඳව සරල ධර්ම දේශනා කරේම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නාම රූප ගැන අවබෝධයක් සෑම බෞද්ධයෙකු විසින් ඇති කරගෙන තිබීම ඉතාමත් අවශ්‍යයි. මොකද නිවන් යන්න බලාපොරොත්තු වන කෙනෙක් විසින් මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ මේක ආත්මයක් නෙවෙයි, සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි ආදී වශයෙන් තමන්ගේ අන්දශාසිත දෙස බලලා මේවා නාම රූප ධර්ම දෙකක් පමණක් කියන අවබෝධය ඇති කර ගැනීම කළ යුතුයි. කිරීමෙන් පස්සේම ආත්ම ඇත්ත ආත්මය ඇත්ත කියන ආත්මීය සංඥාව දුරු කරවන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා නාම රූප ගැන අවබෝධයක් ඇති කර ගැනීම වඩාත්ම උචිත වෙනවා. එතකොට මේ නම්බරු ගැන ගැඹුරින් කරන ලද විස්තරයක් නෙවෙයි අපා දෙදිපත් එහෙමද බලාපොරොත්තු වෙන්නේ මේ සම්දෙනාත්ම ප්‍රෝජනයක් ගත යුතු වන ආකාරයේ සරල දේශනාවකයි දේශනාවකයි දෙකක් කරන්නේ. එතකොට නාමය කියන්නේ එක සිත කියලා කියනවා. රූපේ කියන එක කය කියලා අපිට කියන්න පුළුවන්. ඒකට නාම රූප කියන එක සාම සර්ව වශයෙන් කියනවා නම් රූපේ කියන්නේ තමයි ශරීරය, නාමය කියන්නේ සිත කියලා සිහිපත් කරගන්න. ඒකට මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබෙනවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසාම මේ ලෝක සත්‍ය රැවටෙනවා මේ නාම රූප දෙකක් හැද මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්නට නැහැ කියලා. දැන් උදාහරණයක් කිව්වොත් මේ ඇට මේ කතාව ධර්මදෝත් තේරුම් ගන්නට පහසුයි. දැන් අපි තුමා සාමාන්‍ය බයිසිකලයක නැගලා මේ ගමන් කරනවා, පැදගෙන පැදගෙන යනවා. ඒකට මනස ගමන් කරන්නේ බයිසිකලේ පදින නිසා, බයිසිකලේ නිසා. එතකොට මේ බයිසිකල යන්නේ මෙහෙම පදින නිසා. එතකොට දෙන්නාගේම අන්‍යෝන්‍ය උපකාරය අවශ්‍යයි ඒ ගමන යන්න. ඒ කියන්නේ බයිසිකල උත්තරන්නවත් බෑ, මෙහෙට යන්නත් බෑ දෙකම දෙන්නගොම උපකාරය ඇතුළ සිදුවන දෙයක්. ඒකට තමයි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර වෙනයි කියන්නේ. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා සෝවිසුපාතේ විස්තරන අවස්ථාවේදී අනන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියන කාට උපකාරමයි පවත්නාව හේතු කියලා මේ අනන්‍යමඤ්ඤ ප්‍රත්‍ය තර අවස්ථාවක් දැක්කම තමයි අපි උපමාව දැක්කේ. එතකොට මේ වගේ තමයි නාමය සහ රූපය. මේ අන්තනිකා සිත පවතිනවා. සිත නිසා ඇඟ පවතිනවා. අපේ නාම රූප දෙකම තියෙන සත්‍යයන් ගැන අපි මේ කතා කරන්නේ. මොකද ලෝකේ සත්ව කොටසයන් බෙදුවාම නාමයේ විතරක් තියෙන අරූපාවච භක්ම ලෝකයක් තියෙනවා. එතන රූප ස්කන්ධයක් නැහැ. ඒ වගේම සිත නැති කය පමණක් තියෙන අසංඥා සත්‍යයක් තියෙනවා. එතන ඒ සිත නැහැ රූපේ පමණයි තියෙන්නේ. එතකොට ඒවයි නාම රූප දෙකම නැහැ. අනිත් ලෝකවල නාම රූප දෙකම පවතිනවා. එතකොට මේ නාමයේ පවතින්නේ රූපේ නිසා ඒ වගේම රූපය පවතින්නේ නාමය නිසා. මේ එකකටවත් තනිව පවතින්නට හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් ගන්න කියම එකට හේතු කරලා තියෙන නෑගේ දෙකක් හේතු වාගේ හේතු කරලා තියෙනවා කියලා හිතන්න. එතකොට මේ පළවෙනි දැනන දෙවෙනි දැනන කියලා ඒකට නම් කළොත් එහෙම පළවෙනි දැනන හේතු කියලා පවතිනවා දෙවෙනි දැනන නිසා. ඒ වගේම පළවෙනි දැනන දෙවෙනි දැනනට පවතිනට උපකාර වෙනවා. මේ වගේම තමයි දෙවෙනි ලෑල්ල. දෙවෙනි ලෑල්ල පවතින පළවෙනි ලෑල්ල නිසා ඒ වගේම පළවෙනි ලෑල්ල පවතිනට දෙවෙනි ලෑල්ල උපකාර වෙනවා. දෙදෙනා ඒ කියන්නේ ලෑලි දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවතින නිසා ඒ විදිහට පවතිනවා. එකලෑල්ල ලක්ෂණ ගහනගත්තොත් අනිත් ලෑල්ල කඩනවා වෙනවා. මෙන්න මේ විදිහට නාමයේ සෝකයේ දෙක එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය වශයෙන් උපකාර දෙමින් උපකාර කරමින් පවත්නා ධර්මතා දෙකක් චිත්ත සහ කය කියන්නේ. එතකොට මේ කය සහ චිත නාම රූප වශයෙන් මේ ධර්මද්‍රොත් දැන් අවබෝධ කරගන්න ගැටි මේක බුදුරජාණන් වහන්සේ නාම රූප විස්තර කරනකොට කියපු විස්තරයට අදාළව අපි මේ කරුණු ඉදිරිපත් කරනවා නම් බුදුරජාණන් වහන්සේ මොනවාකට මන්ද දෙකේ නාම රූප මොකද්ද මානේ නාම රූප කියන්නේ කියලා. එතකොට ඒකට උන්වහන්සේ පිළිතුරු දෙනවා දේශනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාම සත්තාරූපේ මහා භූතාට පුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති වික්‍රේ නාම රූපං මේ නාම රූපයේ පිළිබඳ විස්තරයක් කරපු දැන දැක්කන පාඩයක් අපි ඉදිරිපත් කළේ සතර නාමය ගැනවත් කලින් කිව්ව සිත කියලා. මේ සිත කොටස් පහකට බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වනවා. වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ කියලා. කියන්නේ වේදනාවේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම මේ ඔක්කොම නාම නාම කොටස අරසිත කියපේකට ඇතුළත් ගන්න. නාම කියලා මේ ප්‍රසිත කියලා කතා කරන්නේ. නාමයේ කියන එකයි අන්තර්ගත වන්නේ. ඒකට වේදනාව නාම ස්කන්ධයට ධර්මයක්. නාම ගොඩක් වේදනා සංඥාව හඳුනාගන්නේ අපි රූප හඳුනාගන්නවා ශබ්ද හඳුනාගන්නවා ගන්ධ සුවඳ හඳුනාගන්නවා රස හඳුනාගන්නවා කායද දැනෙන විවිධ ස්පර්ශ මේක ආකාරයෙන් හඳුනාගන්නවා ඒ වගේම සිතට දැනෙන විවිධ සම්මාරම්මන වශයෙන් හඳුන්වන විවිධ දේවල් හඳුනාගන්නවා මේ හඳුනාගෙන සෑම එකක්ම නාම ධර්මයක් ඒක වේදනා සංඥා චේතනා චේතනා කියන්නේ යම් කිසි දෙයක් කිරීමට යම් කිසි අදහසක් පහළ වෙන එකට. මේ අහලා තියෙනවා චේතනා සම්පුත්තේ කම්මං වදාමි කියන පාඩේ චේතනාව තමයි මම වහන්නේ කර්මයයි කියන ලබන්නේ. ඒ පාඩේ අදහස ඒකයි. චේතේත්වා කම්මං කරෝති කාරණාවත මනස චේතන චේතනාවක් ඇති වුණාට පසුවම අයෝ සිතෙන් වචනින් යන තුන්දෙනි ක්‍රියාදාමය සිදු කරනවා. එතකොට යම් කිසි කායික ක්‍රියාවක් සිදු කිරීමේදී නැත්නම් අපි වචන කොට කිරීමේදී කතා කිරීමේදී හෝ නැත්නම් සිතේ සිතේ ඇති කිරීමේදී හෝ ඒක කිරීමට යම් කිසි චේතනාවක් ඇති වෙනට ඕන. මේ අය මෙතෙන් දැන් කමිනියා මෙහිට පැමිණෙන්න ඕනේ කියලා චේතනාවක් ඇති වෙන නිසායි තමයි එන්න මේ චේතනා කියන ධර්මය කුසල කිරීමට අකුසල කිරීමට දෙකටම මුලින්ම ඇතිවන මුලින්ම හේතුවන කරුණක්. අකුසලයක් කරන්න තවත් චේතනාවක් ඇති වෙන්න ඕන. කුසලයක් කරන්න තවත් චේතනාවක් ඇති වෙන්නේ. එතකොට මේ චේතනාව කියන එක නාම ධර්මයක්. දැන් ඔය කොටස් තුනක් කියලා වේදනා නාම ධර්මයක්, සංඥා නාම ධර්මයක්, ඒ වගේම චේතනාව කියන එක නාම ධර්මයක්. ඊළඟට කියනවා පස්සෝ පස්සේ මේ ස්පර්ශයේ තිබුණා නෑ හිතෙන් සාමාන්‍යයෙන් අපි අතින් යමක් ස්පර්ශ කරපුවාම ඇති වෙන දෙයක් වගේ හැඟීමක්. එහෙම එකක් නෙවෙයි මෙතන පස්සේ කියන එකෙන් අදහස් කරන්නේ මනසින් ගිහිල්ලා යමක් ස්පර්ශ කරනවා. දැන් අපි හිතමු ඇහැට රූපයක් පෙනුනාට පස්සේ ඒ රූපේ දකින්නේ මනසින් මේ රූපේ ස්පර්ශ කරන නිසා. එතකොට එතන තියෙන ස්පර්ශයක් අපිට කණින් ශබ්දයක් අහන්නේ මනසේ ඒ ශබ්දේ ස්පර්ශ කරනවා නැත්නම් ඒ ශබ්දයක් අහන්නට බෑ එතන තියෙන ස්පර්ශයේ කියන ස්පර්ශයේ කියන ඊළඟට නාසයේ ගඳ සුවඳ දැනුණාම අපිට ඒකම දැනීමක් ඇතිවන්නේ ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා මනසෙන් කියලා දිවට දැනෙන රස ස්පර්ශ කරනවා. මනසේ ස්පර්ශය කියන්නේ මනෝ ස්පර්ශය. එතකොට කයට දැනෙන දෙයක් අපිට දැනෙන්නේ මනසෙන් ස්පර්ශ කරන ප්‍රමාණය. දැන් උදාහරණ වශයෙන් යන සද්දෙන් දෙකට පස්සට සිදුනා. එහෙම කෙනෙකුගේ ඇඟ අපි අත ගන්නවා කියන මෙහෙම යාට සමහරට ඒක තේරෙන්නේ නැහැ. මොකද සැදයන් මුලක නම් ඉන්නේ මනසින් ඒක ස්පර්ශ කරන එක අපි ගිහිල්ලා එයා කියන්නේ ස්පර්ශ කරන එක එයාගේ සිතින් මනසින් ස්පර්ශ කරනවා. එතකොට අපි ඇටගෑවත් ඔහුට ඒක දැනෙන්නේ ඒ දැනෙන්නේ ඇත්තේ අර මනෝ ස්පර්ශය මනසින් ස්පර්ශ කිරීම නැති නිසා. එතකොට මේ විදිහට මනසින් ගිහිල්ලා යමක් ස්පර්ශ කළොත් තමයි අපිට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ. සිතනොත් එහෙමයි. ඕනෑම දෙයක් අපි සුඛින් ස්පර්ශ කරේ නැත්නම් ඒක පිළිබඳ සිතිවිල්ලක් අපිට ඇතිවන්නේ නැහැ. මොක මොනම සිතිවිල්ලක් ඇතිවන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු මේ මේ දවස්වල මහා වැසි වැහිලා මේ කොල්නාය බලමියයි කියලා කියනවා. අපි ඒකෙන් දැන් සිහිපත් කළොත් පමණක් අපේ මනසට ඒක අරමුණු වෙනවා. මනසෙන් කියන ස්පර්ශ වෙනවා. මනස ස්පර්ශ කලේ නැත්නම් අපි ඒව දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. අන්න එතකොට මේ මනෝ ස්පර්ශය කියන එක මෙතන නාම ධර්මයක්. ඒකට පස්සේ කියනක කොටස් හයකට බෙදලා අපි මේ කියන්නේ. ඒ කියන්නේ ඇහැට රූප දැක්වාට පස්සේ මනස ස්පර්ශ කරනවා. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඉන්ද්‍රිය හයට කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට විවිධ ස්පර්ශ, මනසට නොයෙක් කර්මණු. හමුණාට පස්සේ මනසින් ගිහිලා යන ස්පර්ශ කිරීමක් තිබෙනවා ඉතිරි වෙනවා. ඒ මනසින් කරන ලබන ස්පර්ශය තනිකරම නාම ධර්මයක්. එතකොට ඊළඟට මානසිකාර. මානසිකාර කියන්නේ මෙනෙහි කරනවා කියන එක. මෑට කලින් කියලා දීලා තියෙනවා මෙනෙහි කිරීම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා යෝනිසෝ මානසිකාර, අයෝනිසෝ මානසිකාර කියලා. මොන මොනින් කරන්නට පුළුවන් ඒ වගේම නුවණ නැතුව මෝඩකම නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. නුවණ මෙහෙම කරන්නත් පුළුවන්. ඒ දෙකටම වෙන පොදු වචනය තමයි මානසිකාර කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ නුවණින් යමක් මෙහෙම කළත් නුවණ නැතුව මෙහෙම කළත් ඒ දෙකම මානසිකාර. ඒ මානසිකාර කියනවා කොහොම නාම ධර්ම. අපි තම යම් කිසි දෙයක් දැකලා මේ කාණේ කියයි මේක දුකක් මේක සංස්කාර ධර්මයක් හේතුන් හටගත් ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ඒපත් කරනවා මෙනෙහි කරනවා. අනිත් තව කෙනෙක් ඒක දැකලා ඒකම අනේ මේක හොඳයි ලස්සනයි වටිනා දෙයක් සාර්ථක ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒ දෙකෙන් මෙනෙහි කිරීම තියෙන එකක් යෝනි සෝමනස්කාරය අනිත් එක යෝනි සෝමනස්කාරය. ඒ මනසකාරය එතකොට සංකරම චිත තුළ ඇති වෙන ක්‍රියාදාමයන් මේක සංකරම නාම ධර්මය. මෙන්න මේ කොටස් පහ වේදනා සංඥා ඊළඟට චේතනා පස්සෝ මනසිකාරෝ දැන් ඔතේ නාම මේ කොටස් පහකම නාමය කියලා කියනවා. පංචස්කන්ධ කතාවේදී අපි කියන්නේ අපි අනුසහිත කොටස් පහකට වෙන කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවා. එතකොට මේ රූපය කියන එක තමයි ශරීරයේ ප්‍රමුඛස්කන්ධයට ඇද්දියා. වේදනා සංඥා සංකාර විඥාන කියන එක නාමස්කන්ධයට ඇද්දන්නේ. එතකොට එතන පංචස්කන්ධේ නාම රූප දෙක විදලනවා නම් අපිට තේින්නේ අපිට තේරෙන්න ඕන රූපේ කියන්නේ රූපස්කන්ධය කියන්නේ රූප ගොඩේ අනිත් වේදනා සංඥා සංඛාර කියන ඒ ඉතුරු ඒවා නාම ගොඩේ නාමස්කන්ධයට ධර්මේව නාම එතකොට ඒකම තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙනස් ආකාරයකින් වේදනා සංඥා චේතනා පස්සෝ මනස්කාරෝ කියන වචන පහෙන් ප්‍රකාශ කළේ. එතකොට එතන වේදනාව නාම ධර්මයක් කියනවා මෙතන පංචස්කන්ධය කියනකොට වේදනා ස්කන්ධේ නාම ධර්මයක්. දෙකම එකම ධර්මයමයි වෙනසක් නෑ. එතකොට එතන සංඥාව ඉස්සෙල්ලා කොටස් පහක් වශයෙන් කියනකොට නාම ධර්මයක් කියලා අපි කතා කළා. මෙතන අපි පංචස්කන්ධය ගැන කතා කරනකොට සංවේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය කියලා කියනවා. ඒතකොට එතන සංඥා ස්කන්ධය අර කලින් කියපු සංඥාව අතර වෙනසක් නැහැ. ඊළඟට වේදනා සංඥා. චේතනා සහ මානසිකාර කියන දෙකක් අපි කලින් කියවා. චේතනාව කියන්නේ සිතේ යමක් කිරීමට අදහස පහළන්නේ චේතනාව. ඒ වගේම මානසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මේ දෙකම ඇතිවන්නේ තමන්ගේ සිත තුළ සිටින ධර්මයක් වශයෙන්. මේ සිතේ පහළ සිටින ධර්මවලට කියනවා චිත්ත සංස්කාර කියලා. ඒ සංස්කෘත සංස්කාර ධර්ම සංස්කාර ස්කන්ධයට ඇදන්නේ. එතකොට එතන චේතනා මානසිකාර කියන දෙකම පංචස්කන්ධ කතාව අනුව බලනකොට සංස්කාරස්කන්ධය. මේ එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල විවිධයක තේරුම් ගැනීම සඳහා විවිධ ආකාරයෙන් ප්‍රකාශ කොට වදාළේ. එතකොට අනිත් එක පස්සේ මනසින් ස්පර්ශ කරනවා. මනසින් ස්පර්ශ කරනවා කියන්නේ ඒ පිළිබඳ විඥානයක් ඇති වෙන. ඒ කියන්නේ ඇහැල රූපයක් දැක්කම ඒ පිළිබඳ විඥානයක් ඇති වෙනවා. විඥානය කියනකොට අර මනසින් ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. එතකොට මේ ස්පර්ශ කියන එකෙන් අදහස් කරන්නේ විඥානස්කන්ධය. නේද? ඒකෝට මේකට දැන් තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. නාම කියන එක වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් හතර. ඒ කියන්නේ පංචස්කන්ධය අනුව බලනකොට නාම කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. නැත්නම් අර මම කලින් කියපු පාඩේ සානෝට කතා කරනවා වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාර කියන පහ. මේ දෙකම එකයි වචන වල විතරයි වෙනසක් තියෙන්නේ. එතකොට අනිත් එක රූපේ රූපේ කියන පහසෙන් මේ ආයත තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ශරීරයේ රූප කොට සිත නාමය කියලා නැති කලින් කි. එතකොට මේ රූප කොට බුදුරජාණන් වහන්සේ රූපේ විස්තර කරනවා කියන්නේ සත්‍යාලෝක මහා භූත, චතුර්ණත් මහා භූත, අනුපාදාය රූපං, ඉදමුච්චති රූපං. එතකොට මේ රූපය පණහැටි හෝ පණහැටි ආදී සජීවීසනම රූපයක් නිර්මිත වන්නේ මූල ධාතු හතරකින් සත්‍යාලෝක මහා භූත, මහා භූත, මහා භූත ධර්ම හතරක්. කියන්නේ මූල ධාතු හතරක්. ඒ කියන්නේ පඨවි ධාතු කියලා එකක් තියෙනවා. ආපෝ ධාතු තව එකක්. තේජෝ ධාතු තවත් ධර්මයක්. වායෝ ධාතු තවත් එකක්. ඒකට මේ මේ ඕනෑම පණ ඇති පණ නැති දෙයක තියෙන මේ මූල ධාතු හතර. එන්න මේ මූල ධාතු හතර රූප ගොඩක් මේ මූල ධාතු හතර නිසා සතුන්ට මහා භූතාන උපාදාය රූප මේ මූල ධාතු හතර නිසා යම් කිසි රූපයක් හැදගන්නවා නම් ඒක ඒ පාදාය රූපත් රූප ගුණයට ඇත්තෙනවා. එතකොට මේ ඇතර අප කලින් කියලා තියෙනවා කටේලා පොතේ ජෝවාය ආදී දහතු විස්තර කරන මේ දන්නවා. මේ අදම තමයි සඳහා අපි ගැන වචනයක් පමණ දෙකක් පමණක් කියන කටේ ගතිය කියන්නේ යම් කිසි දෙයක තියෙන පස්සන ගතියට පස්සන ස්වરૂපය. දැන් අපි උදාහරණයක් ගත්තොත් නම් අපි හිතමු අපේ ළඟේ තියෙන මස් කෑල්ලක් ගත්තයිද ඒ මම අවස්ථාවක් එක්ක පොතෙන් කරන නැත්නම් මාස්ටර් දෙක තියෙනවා කියලා හිතලා කියන්නේ. එතන යම් කිසි මේ ඒ මාස්ටර් සංස්කරණ දීලා කරලා ගියොත් මේ අපිට පිටි කරලා දාන්න පුළුවන්. ඒකට ඒක පොළොවට පස්සට යනවා. මෙන්න මේ පොළොවට පස්සට යන ගතිය තියෙනවා. ඊළඟට ඒකේ තියෙන වාතර ගතියත් එක මෙන්න. ඒක ආපෝ ගතිය. ඒ වසර ගතිය සිතමනේ වැඩි වෙන ස්වરૂපය ආදී ඔක්කොම ආපෝගතාවෝ ධාතුවේ ලක්ෂණ. ඊළඟට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් සීතලක් තියෙනවා මේ රස්න සීතල දෙක තේජෝගත. ඊළඟට මේ මාස් කෑල්ල ඉඳලා ඉඳලා තියෙන කෑල්ල කොයි පිළිලා තියෙන මාස් කෑල්ල කොහොමද දැක්කහම වෙනස මෙයාට තේරුම් ගන්නට පුළුවන්. සිතින්ම දැක ගන්නට පුළුවන්. ඒ තිබිලා තියෙන්නේ වායු දහසනේ. එතකොට ඒකේ තියෙන මූල දහස හතරක් පැහැදිලා පොතේදී වායු. අපේ ගේමක් කියලා ගත්තත් ඔය වගේම තමයි. අපේ ඇඟ හැමදාම තියෙන දේ සම වේදනගේ තියෙන අපේ වේදිකාම් තියෙන නමුත් ඒ සමේ මොල් වතුර ගැතියක් තියෙන දෙතමනක් තියෙනවා. ඒ දෙතමනේ ආපෝ ගැතිය ඒ හැම දෙයකින්ම යටිපතුල් වල දිනින් වල එහෙම තමයි වේදනාව යන. එතකොට අපිට ඒක බ්ලේස් ෆ්ලැෂ් එකක් වගේ දෙයක් කරන් පුරන්න පුළුවන්. ඒකත් තියෙන සම්පූර්ණයෙන් පිටි භාවයට පත් වෙනවා මෙයා පොළොවටම පස්සට යනවා ඒ පස්සන ගතිය පඩමී ධාතුව හැමේ තියෙනවා ඊළඟට ඒකේ රස්නයක් සාපේතරක් තියෙනවා ඒක තේජෝ ධාතුව ඊළඟට හමුව ඇකිලලා හුඟක් වාසදී මිනිසුන් යොකින්නලා වගේ තියෙනවා සාධාරණයි තෙන්දිලා වගේ තියෙන ඒ තෙන්දිලා තියෙන්නේ අර වායෝ ධාතුව නිසා එතකොට ඒකෙත් තියෙනවා පඩමී ධාතුව තේජෝ වායෝ කියන කොටස් හතර එතකොට පණ ඇති හෝ පණ නැති සෑම රූප කොටසක්ම සැදී ඇත්තේ මූල ධාතුව අතරින් මේ මූල ධාතුව හතරම තියෙන රූප කොටස්. ඒතකොට Tamanne තේරෙනවා Taman ළඟේ තියෙන රූප කොටස් වල පටේ ධාතුව රූප කොටස්. නාම රූප දෙකේ රූප. ආපෝ ධාතුව නාම රූප අනුව බලනකොට රූපේ. ඊළඟට තීජෝ ධාතුව රූප කොටස්. වායෝ ධාතුව ඊළඟට මේ ධාතු හතර නිසා ඇති වෙන උපාදාය රූප කියනවා. ඒ කියන්නේ ධාතු හතර එකතු වීම නිසා ඇති වෙන උපාදාය රූපේ කියන්නේ උපාදින රූප, අනිස්කන්ධ රූප ආදී විවිධ වචන එක සඳහා යොදා ගන්න මේ රූප කොටසක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඕනෑම දෙයක අපිට තියෙන පාටක් නැහැට තියෙන පාටක් දැක්වෙනවා ඕනෑම රූපයකින් එකක් තියෙනවා. එතකොට මේ පාට කියන එක වර්ණය කියන එක අර පඨිනී ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතර නිසා හේතු උපාදාය රූපය. මේ වර්ණය කියන එක එතකොට රූපයක්. අපේ ඇඟේ වර්ණයක් තියෙනවා ඕනෑම ශරීරයේ කොටසක වර්ණයක් තියෙනවා. මේ වර්ණය මේ පාට රූප කොටස. ඊළඟට ගඳක් පෝෂ ගඳක් තියෙනවා. ගඳ සුවඳ දෙකටම කියන එක වචනයක් තමයි ගඳ කියන එක. එතකොට මේ ගඳ කියන එක ඕනෑම ඒ රූප කොටසක තියෙන සමහර ප්‍රකටව තියෙන සමහර ඒවා අපේ නාසයට දැනෙන තරම් ඒක තරම් ප්‍රකට නැතිවම පවතින. අපේ ශරීරයේ තියෙනවා මේ ගඳ සුවඳ මේ පිළි කොම දේවල් සිම්බොත් වෙන මහා ශාල ගඳක් තියෙන මේ මාළු මුල වගේ පිළි ගඳක් සුමි ගඳක් වගේ දෙයක් තියෙන. ඔය ටිකක් එහෙම ගියොත් උඹලා බලන්න මහා ගඳක් තියෙන මේ මුළු ශරීරේ පුරා නෙවෙයි අනේ මට පිටින් මෙහෙම තිබුණාට. රටින් තියෙන ඔක්කොම ගඳ මේ ගඳ ඔක්කොම මේ දුඟන ස්වરૂපයේ සංකරණ මට මූල ධාතු හතරෙන් සැකෙන්නේ රූප කොටස. සුවඳ කියන්නේ රූප කොටස. ගඳ කියන්නේ රූප කොටස. ඊළඟට මේ රූප කොටස් වල තියෙන රසය දැන් දිවට ගාවම ඒ රසය අපිට විවිධ ආකාරයෙන් තේරෙනවා. මේ රසය උපාදාය රූපයක් ඒ කියන්නේ මූල ධාතු හතරෙන් සැකසී තියෙනවා ඒකත් රූපයක් වශයෙන් තේරුම් ගන්නවා තමයි ප්‍රත්‍යක් විඳනවා මේ රාශියේ රූපයක් ඊළඟට ඕජාවක් කියන්නේ මේ ඕජාවක් රූපයක් මේ විදිහට වර්ණ ගන්ධ රස ඕජා කියලා කොටස් හතරක් තියෙනවා. මේ හතර පණ ඇති පණ නැති ඕනෑම රූප කොටසක තියෙන උපාදාය රූපත් සහිත මූලදාස හතරයි. එතකොට මේ ශරීරයක් ගත්තොත් අපි ඇඟලත් එහෙනම් මේ අමතරව අපේ ඇහි තියෙන සක්කුසාද රූපේ කියලා. ඒ කියන්නේ ඇගේ ප්‍රසාද නැතිය තියෙන උපමට්ටමක් තියෙනවා. හරියට මූණ බලන කණ්ණාඩියකට ඒකට වැටෙන පිළිඳුව ඇතුලේ දිස්සනා වගේ ඒම ඇතුලේ ඒක දිස්සන්නට ඒකේ උපමට්ටමක් තියෙනවා. එන්න මේ උපමට්ටම් ගතිය ඇඟලේ කඩින් ගියාම තියෙන තියෙන උපමට්ටම් ගතිය ප්‍රසාද රූපය ඒක පටවිනාපෝ තේජෝ වල ධාතු අතරින් නැති මේ රූප කොටසක්. එතින් මේක රූප කොටසක් කියලා දන්නේ නැති අය මේක මගේ මම ආදී වශයෙන් ගන්නවා. ඉතින් මේක ප්‍රසාද රූපය කියන්නේ රූප කොටසක් කියලා දැනගන්න ඕන. ඊළඟට කනේ ශබ්ද ගියාට පස්සේ ශබ්ද තරංග වල වැඩුණාට පස්සේ ඇසෙන තැනක් තියෙනවා. ඒ ශබ්ද තරංග විදිහට කම්පනය කම්පනයට පස්සෙලා ඒවා ඇසීමක් බවට පත් වෙන ක්‍රියාදාමය සිදුවන්නට නම් ඒ ඇසේ කනේ තියෙනවා ඉස්සම එක මේ කෝෂ ප්‍රසාද රූපේ. මෙන්න මේ සෝත ප්‍රසාද රූපේ නැති කෙනාට කන්නේ නැහැ. මේ සෝත ප්‍රසාද රූපේ කියන එක මේ කර්මය නිසා ඇති කරන්නේ. ඒකකොට මේ කර්මය තුළ ඇති කරේ සෝත ප්‍රසාද රූපේ අර පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතර නිසා ඇති වෙනවා. ඒක උපාදාය රූපය. ඊළඟට නාසයේ තියෙන ගඳ සුවඳ දැනගන්නට පුළුවන් ප්‍රසාද ගතිය. ඔය පොත්වල තියෙන එළු කුහරයක කියන්නේ එළුවෙකුගේ කුහර මේ කකුලේ තියෙන ඒ කුහර ඒ වගේ එකක් කියලා එතන තියෙනවා. ඒ වගේ දෙයක් තියෙනවා කියලා පොත්වල දක්වලා තියෙන කොයි හදේ තිබුණත් එහෙම ගන්ධස්මට ගිහින් ස්පර්ශ යන්නට සුදුසු ප්‍රසාද ගතයන් ආශය තියෙන ඒකත් රූප කොටසක් උපාදාය රූපයක්. දිවේ තියෙන මුළු දිව පුරාම රස දැන ගන්නට පුළුවන් සත්‍යයක් දිවට නැහැ. රස දැන ගන්නට පුළුවන් දිවේ මෙච්චර කොටසක් පමණයි තියෙන්නේ. මේ ඒ කොටසට නාසය ගඳ නාසය සම්බන්ධ වෙන්න තෝරන බොහෝ විට රස දැනගන්නට ඒ නාසයෙන් හිදි ගණන් ගන්න. නමුත් ඒ දිවේ තියෙන රස දැනෙන ස්වરૂපේ දැනගන්නට නම් ඒක ප්‍රසාද ගතියකින් යුතු අර රස දහ රස කියන රූපේ ස්පර්ශ කරන්න ඕනේ. ඒකට රසය කියන එක රූපයක් කියලා අපි කියනවා. දැන් මේ දිව කියන එක ස්ථනිකරම දිව කියන්නේ අපි මේ දිව ප්‍රසාද රූපයක් ස්ථනිකරම රූප කොටස මූල ධාතු හතරෙන් සැරේට උපාදාය රූපයක්. ඊළඟට අපි මේ ශරීරයේ අපිට යමක් දැනුණාම දැනෙනවා ස්පස්නා මේක තේරුම් ගන්න පුළුවන්. ඒ වෙන්නේ මේ ශරීරයේ ප්‍රසාද රූපයක් තියෙන නිසා. ඒ ප්‍රසාද ගතිය නැත්නම් අපිට ඒක දැනෙන්නේ. දැන් ඔය නිය පොත්තක් අයිනේ ඉස්සරහයි නවාගෙදේවල් අපිට තේරෙනවා මගේ යන විදන තේරෙන්නේ. මොකද ඒක අර දැන් මේක තමයි කියලා හිතලා බලන්න. අර නිලිඹ වේලික හැම කයන්නේ ඉතින් නිය පොත් මෙලේ ඉස්සලා කරන කපලස් ගන්න පුළුවන්. මොකක්වත් දැනීමක් ඇතිවෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මොකද මේ දැනීමක් ඇති කරගෙන ප්‍රසාද රූපේ ඒ හැම ඒ හැම ඒ කොටසේ නැහැ. එතකොට මේ හැම ඒ ප්‍රසාද රූපයක් තියෙන මේ ප්‍රසාද රූපය අර මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාන රූපයක් නාම රූප ගැන කතා කරනකොට රූප කොටස. ඊළඟට මේ දැන් මේ හපනවාසේ දිවසාරයේ මානසික වෙන එකෙන් අපි රූප ගැන කතා කරනකොට මනස කතා කරන්නේ ඒකනාසය දිව ශරීරය කියන කොටසයි කියන ප්‍රසාද ගති පහම උපාදාය රූප මේවා සම්කරන රූප කොටසටයි යහපත්. තමයි තියෙනවා මේ ශරීරය තුළ ආකාශ ධාතුවක්. ආකාශය ගැන කිසිවක් නැතිතන පවත්නා ස්වරූපේ නාම ස්වරූපය ඇතුලේ කාංශිදුර ඇතුලේ මූල සිදුර ඇතුලේ සෝවාමාසය ඇතුලේ බඩවැල් ඇතුලේ ඔබේම රෝම කූපයක් රෝම කූපයක් ගානේ නාර ඇතුලේ විවිධ තැන්වල නාලය ආසවල නාලය ආදී විවිධ දැන් කොටස් ඇස්සේ අපේ ඇඟේ සිදුව තියෙනවා මේ සිදුව ඇස්සේ තියෙන්නේ අනිකරම ආකාශ ධාතු මේ ආකාශ ධාතුව කියන එකත් උපාදාය රූපයක් රූප කොටසටයි ඇස්සන්නේ ඒක නාම රූප දෙනකොට රූපව ආකාශ ධාතු රූප කොටස. ඊළඟට මේ මානසික වශයෙන් අපි කතා කරන ස්ත්‍රී භාවයක් තියෙනවා පුරුෂ භාවයක් තියෙනවා. ස්ත්‍රියකගේ මුළු ඇඟ පුරාම ස්ත්‍රී භාව රූප තියෙනවා. පුරුෂයෙකුගේ මුළු ඇඟ පුරාම පුරුෂ භාව රූප තියෙනවා. මේවා උපදිනකොටම ගෙනෙන රූප කොටස්. එතකොට මේ රූප ස්ත්‍රී භාව පුරුෂ භාව රූප කියන්නේ අනිත්‍යයක් නෙමෙයි. අර මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක්. ඉතින් මේක හැමෝට තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි ඉතින් මේ සියලු පුරුෂයෝ කියලා වැරදිව සිතා ගන්නන්නේ රූප කොටසක් කියලා තේරුම් ගන්නට බැරි නිසා. ඒව ඉතින් පහළ පහළ ධ්‍යාන මාර්ගඵලලාභී කොටස තේරුම් ගන්නට බැහැ. එතකොට මෙතන මේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන එක සමීකරණ උපාදාය රූපයක් මේක රූප කොටසක් කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කියපු කරුණ වලින් මෙයාට තේරෙනවා රූප කොටස කියන එක තේරුම් ගන්නකොට මේ රූපේ කෙරේ ආඥාවක් ඇත, ජීවියක් ඇත, සත්‍යයක් ඇත, මනසේ කිත්තේ ආදී අතාදී වශයෙන් සිතන සිතිවිල්ල නැති වෙනවා. ඒ සංඥා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට මෙතන රූප කොටක් පමණක් පවතිනවා කියන සංඥාවක් ඇති වෙනවා. මෙයාට කලින් උපමාවක් විවර මාස්ටි කරන මිනිහෙක් ගැන කතාවක්. හරකෙක් හොයන්න යනවා ඉමස් එක නෙමෙයි. හරකෙක් වෙනවා හරකෙක් වෙනවා කියන සංඥාව තියෙනවා. හරක මිලදී ගන්නකොට හරකා මිලදී ගන්නවා කියන සංඥාව තියෙනවා. හරක ගෙනියනකොට හරකා ගෙනියන්නේ කියන හැඟීම තියෙනවා. හරක මරන්න යනකොට හරකෙක් මරන්න යනවා කියන හැඟීම තියෙනවා. දැන් මේ හරකගෙනම බලලා මාස් කඩේ විකුණනකොට මේ හරකෙක් විකුණනවා හරකෙක් විකුණනවා කියන හැඟීම ඔහුගේ සිත තුළ ගෑවිලාවක් නෑ. ඔහුගේ සිත තුළ තියෙන මාස් විකුණනවා කියන සංඥා. මෙන්න මේ වගේ මේ හරියට දකිනකොට මේ ගොමිනියක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා සත්යෙක් ඉන්නවා මගේ ශරීරයේ මම ඉන්නවා ආදී වශයෙන් ඒ සිතන සිටිවිලි සම්පූර්ණයෙන්ම හරකා කියන සංඥාව අයින් වෙනවා ඒ අයින් වෙලා මස් කියන සංඥාව ඇති වුණාට මෙතන තියෙන්නේ මූල ධාතු හතරක් කියන සංඥාව ඇතිවෙන්නද මේක මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුර දැක්ක උපමාවක් පිටේ. එතකොට මේ විදිහට මේ රූප කොටස් සංකරණ මේ තමන්ගේ ශරීරයේ තනිකර රූප කොටසක් වශයෙන් තේරුම් ගන්නට ඕන. ඒ නාම රූප ගැන අවබෝධයක් ඇති වෙනවා නම් ඒ නාම රූප දෙක වෙන් කරලා දකින්නට පුළුවන් නම් ඒක නුවණක් ඒක ඥානයක්. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් නුවණ. ඔය උසස් විභාග පාස් කරලා තේරුම නැති කරගන්නට බෑ. භාවනාවේ අත්දැකීම් තුළින් සමාධියම ප්‍රත්‍යක්ෂ අවබෝධයන් තුළින් ඇති කර ඇති වෙන නුවණක් නාම රූප ප්‍රතිඥානය කියන්නේ. ඒක නිසා මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවත්නා නිසා මෙතන සත්‍යයක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටියක පිටත තියෙනවා. ඒක නිසා මේ නාමය සහ රූපය වෙන් කරොත් එන්නේ අපිට තේරෙන මෙතන සත්‍යයේ පොසුසේ කියලා ගන්නට කෙනෙක් නැති බව. දැන් උදාහරණයක් කිව්වොත් අපිට කෙනෙක් මිනිහෙක් හැමරෙනවා. මනස පස්සේ ඔහුගේ සිත මේ පරිදි නිරුද්ධ වෙලා ගොස්. ඒ කියන්නේ චුතිසිතාව ඊට පස්සේ චිත්ත පරම්පරාව වේදනාවේ දුකන පහළවන්නේ වෙනත් භවෙක කොයි හරි කර්මයට අනුකූලව වෙන දැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය ජනිත වෙනවා. ඒක වෙනම කාරණාවක්. එතකොට මේ ශරීරය යනවා බලනකොට සමන් ඒ ශරීරයේ බලලා අපි ඒකට මනසක් කියන කතාව කියන්නේ. මේ මිනිහේ කියන ගැහැණියක් කියන සංඥාවට වඩා එතන මලකුණක් කියන සංඥාව කියන්නේ ඊට පස්සේ ඔබ කුණු කුණු යනකොට අපි හිතමු පොළේ දැම්මයි කියලා ඔබ කුණු යනකොට ඉතිමෙල් රෝජස් කරනකොට ඇටසැකින භාවයට පත් වෙනකොට මිනිහේ කියන්නේ කියනවා කියන්නේ ඔක්කොම ඊට පස්සේ ඒක ඉන්නේ අවස්ථාවට සුදුසු දෙයක් අපි ඒවා කරන්නේ. ඒක නිසා මෙතෙන්දී තේරුම් ගන්න මේ රූපය පවතින්නේ නාමයේ පවතින තාක්කල් පමණයි. නාමය අර මරණයට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ ඒ සම්පූර්ණ නිරුද්ධන පවතිනට රූපයට පවතින හැකියාවක් නැහැ. ඒකට පුළුවන් වෙන පටන් ගන්න. ඒ වගේම සිතට පවතිනට හැකියාවක් නැහැ. රූපස්කන්ධය නැතුව. යම් විශේෂයෙන්ම සිත ඇතිවන්නේ මොලේ ශරීර අසපාදක කරගෙන හදවතේ ක්‍රියාදාමයක් අවශ්‍ය වෙනවා කුඩේ සංස්කරණය පද්ධතියේ ක්‍රියාදාමයක් අවශ්‍යයි ඒ වගේම ස්නායු පද්ධතියන්ගේ ක්‍රියාවලියෙන් සිපදේශීමක් අවශ්‍යයි විවිධ හේතුන් දෙනවා සිදුවීමට මේ හේතුන් රාශියක ඵලයක් වශයෙන් මේ සිදුවෙනවා මේ කුට ඇති වෙන්නට බෑ මේ ශරීරයේ තියෙන රූප කොටස් නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නැත්නම් අපි උදාහරණයකට කතා කරමු මොළේ ඉන්නකොට පිස්සු වැටලා ඉන්නවා කියන මොළේ විකෘති තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියන ඒ පුද්ගලයාගේ මොළයේ රසායනික ක්‍රියාදාමයන් සාමාන්‍ය තත්ත්වයේ කෙනෙකුට වඩා වෙනස් ස්වරූපයකට ක්‍රියාත්මක වෙනවා. නිසි පරිදි රසායනික ක්‍රියාවලිය සිදු නොවන නිසා අපි ඔහුගේ සිතේ ඉතින් එක ආකාරයෙන් කියන්නේ අපි කියන විදිහට ඕනෑම දෙයක් සම්පින්නණය කළා ඒකට අදාළ දේවල් කියන්න බෑ. ඉතින් පිස්සේ තමයි කතා කරන්නේ සිතේ සිතේ. මොකද අර සිත පාලනය වෙන්නේ සිත ඇති වෙන්නේ අර කියපු රූප කොටස් වල නිසි පරිදි ක්‍රියාදාමයේ සිදුවන තාක්කල් පමණයි. ඒකේ රූප කොටස් වලින් ක්‍රියාදාමයේ යම් ආකාරයකින් අක්‍රිය වීමක් හෝ නැත්නම් විපරීත සංකේතයකට පරිසීමක් සිදු වූ සිටී ක්‍රියාදාමය ඒ අනුව වෙනස් වෙන නිසා මේ සුත්ත පවතින්නේ තනිකරම රූපයෙන් මත රූපේ ජීවත් වීමේ ශක්තිය පවතින්නේ සිතේ ක්‍රියාදාමය මත. මේ දෙක එකිනෙකට උපකාර වෙන මෙලෙසින් පවතින මේ දෙක බෙන් කරන්නට පුළුවන් නම් අපි ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේක බෙන් කිරීම භාවනාවක් වලින් කරන්න ඕනේ. මේ භාවනාවක් කියන කිරීමට ප්‍රථම තමන් පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මේක තමයි නාමය, මේක තමයි රූපය කියලා. ඒකෝනේ තමන්ගේ අංගකාශිත දේශ බැලුවාම අංග දේශ බැලුවාම තමන්ගේ ශරීරයේ රූපය මේ දැන් තමන්ගේ ශරීරයේ දෙස සිතින් බැලුවේ ඒ සිත නාමය. මෙතන නාම දෙක රූපක දෙකක් තියෙනවා. මේ දෙක හැර වෙන මොනවද තියෙන්නේ කියලා විමසලා බලන්න. මේ වෙලාවේ නැහැ වුණත් පස්සේ දවස් කාර්ය විමසලා බලන්න. මෙන්න මගේ ශරීරය, මෙන්න මගේ සිත. මගේ කියන්නේ පොදු වශයෙන් වශයෙන් කතා කරන්නේ. සම්මුතිය සිත. එතකොට මේ මේ රූපය සහ මේ සිත හැර මෙතන සම්මුතියක් ඉතුරු වෙලා තියෙනවාද කියලා බලන්න. එතකොට තේරෙන්නේ පැහැදිලිවම තමයි අවබෝධය වෙන්නේ. මෙතන නාමයක් තියෙනවා, තව රූපයක් තියෙනවා. නාම රූප දෙක හැර මෙතන වෙන මොනවත් නැහැ කියන කතාව. ඒ අවබෝධය ඇති කරගන්න ඉතාමත් අවශ්‍ය වෙනවා. දැන් භාවනා කරන නිසා නාම රූප වෙන් කරන්නත් පුළුවන් වෙනවා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු ආස්වාද ප්‍රසආස ආරම්භ කරමින් ආනාපාන සති භාවනා වේදනා කියන ආස්වාද ප්‍රසආස කියන්නේ කුෂ්ණ වායු දහතු. අපි කලින් කිව්වා වායු දහතු කියන්නේ රූපයක් කියලා. ඒතකොට නාසය කියන එක ශරීර කොටස එකක් රූපයක්. ඒතකොට වායු දහතු කියන්නේ අපි ගන්න ලබන පිට කරන වායු දහතුයි. ඒ වගේම මේ නාසයෙන් හැට ශරීරයේ රූප කොටස. දැන් ආස්වාද කරනකොට අපි ආස්වාද කියලා හිතනවා. ඒක නම් ගන්න. ආස්වාස කරනකොට ආස්වාස කියලා හිතනවා. ඒකිට නාම ධර්ම. එතකොට ආස්වාස ප්‍රාස්වාස කරනකොට නාම රූප දෙකක් තියෙනවා. අපි කියන තුන්දෙනෙක් කියන කරනවා කියලා තුන්දෙනා බුද්ධක කොටස දෙන්නේ ගැන දෙන්නේ තුන්දෙනා කියලා හිතනවා. හැකිනකොට හැකිනවා හැකිනවා කියලා හිතනවා. මේ බුද්ධක කොටස දෙන්නේ ගැන යහට යහට ඉදිරියට ඉදිරියට දෙන්නේ කියන්නේ ඒක රූප කොටසාව. ඒ වගේම මේ ඒක දකින්න තින් දෙනවා තින් දෙනවා තින් දෙනවා කියලා එක නාමයකින් උදර කොටස හැකිලෙනකොට හැකිලෙනකොට රූප කොටසක් ඒක දකින්නේ නාමයෙන් හැකිලෙනවා හැකිලෙනවා කියලා දකින්නේ නාමයෙන්. අපි නම් භාවනා කරන ශබ්දයක් වෙනවා ශබ්දයක් වෙනකොට අපි නයින් නයින් කියලා මෙනෙහි කරන්න කියලා තියෙනවා. එතකොට මේ ශබ්දයේ තියෙන එක රූපයක් අපි කියනවා ශබ්දයේ තියෙන එක රූපයක් කියලා කනේ. එතකොට කන සහ ශරීරයේ රූපයක් මේ ශබ්දේ කනේ වැඩි වෙන නිසා අපිට දැනීමක් ඇති වෙනවා. ඒ විදිහට මේ තේරුම් ගන්න පුදු වෙන්නට ඕන මේ නාමය මේකේ රූපය කියලා වෙන වශයෙන් තේරුම් ගන්නට ඒ අවබෝධය ඇති කරගන්න. අපි කතා කළේ කායක දැනෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශය ගැන කතා කරනකොට අපි කියවා කායක නාමයක් ස්පර්ශව නැහැ රූප කොටසක් වශයෙන් ස්පර්ශව නැහැ. සීතලක් දැනනොත් ඒක තේජෝ ධාතු. රක්ෂණයක් දැනනොත් ඒක තේජෝ ධාතු. නැත්නම් අපි හිතමු අපිට ශබ්ද කෙනමක් දැනෙනවා කියලා. ඒ නැත්නම් මුද්දුවට සුවපහසු දෙන මුද්දු ස්පර්ශයක් දෙන්නම් කියලා මේ මුද්දුවට දෙන්නේ නැත්නම් තද විදිහට රළු විදිහට දෙන්නේ පටවිය ධාතු. ඒ කායස පටවිය ධාතු ස්පර්ශවට ඒ කායයි පටවිය ධාතුයි දෙකම රූප කොටසක් ඒ පිළිබඳ දැනීම තියෙනවා ඒක නාම කොටසක්. සීතල රස දෙකයි අය රූප කොටසක් ඒ පිළිබඳ තියෙන දෙන්නේ නාම කොටස. මේ විදිහට කායට දැනෙන දේවලුත් නාම රූප ධර්ම වශයෙන් තේරුම් ගන්න. හිතට දැනෙන දේවල් තියෙනවා. හිතට දැනෙන දේවල් සුත්ත තනිකම නාම ධර්මයක්. හිතට දැනෙන්න පුළුවන් අපිට සිතින් දකින්නට පුළුවන් රූපත් දකින්න පුළුවන් නාමත් දකින්න පුළුවන්. ඒකට එතන නාම රූප දකින්නේ සිතේ ක්‍රියාදාමයේ සිදුවෙන ක්‍රියා අවස්ථාවට අනුකූලව. ඒ කියන්නේ සිතින් අපි තමයි හැට රූපයක් දැක්කම ඒ හැට දැනෙන රූපය රූප ධර්මයක් ඒ වෙලාවට පහළ වූ සිත නාම ධර්මයක් කියලා කලින් කියවනේ. මෙතන සිතේ ක්‍රියාදාමයේ මෙතන මනසේ ක්‍රියාදාමයේ හරියට දකිනකොට අපිට පැහැදිලිවම පේනවා අර රූපේ කියන එක නාම ධර්මයක් කියලා. ඒ කියන්නේ එහෙට රූපේ දැක්කාට පස්සේ ඒක බලන දැනීමක් පහළ වෙනවා. ඊළඟට මනස තියෙනවා. මේ දෙක දෙකම නාම ධර්මයක් මේක ගැඹුරු කාරණාවක් මේක විස්තර කරන්න යන එක සුදුසු නැහැ. මේ නාම ධර්ම රූප ධර්ම වෙන වශයෙන් අවබෝධ කරගන්නට බලන්න ඕනේ. ඒ විදිහට දැන් භවනා කරනකොට ඇහැකන නාසය දිව ශරීරය මනස තුනේ මේ අරමුණු වුණාට පස්සේ දැනෙන රූප කන සංදාදී අරමුණු වුණාට පස්සේ ඇතිවන නාම රූප වෙනස් වෙන දකින්නට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ භාවනා කරන අවස්ථාවේදී අපිට වේදනාවක් ඇති වෙනවා කියලා දුක් වේදනාවක් උදාහරණයක් ගමු. ඒ දුක් වේදනාව දැනෙන්නේ ශරීරයේ යම් කොටසකට නම් ඒ ශරීර රූප කොටස ශරීරයේ රූප ශරීරයේ ඒ කොටස රූප කොටස රූප දන්නේ ඒ වේදනාවම නාම දන්නේ. එතකොට අපි දැනෙන වේදනාවක් දැනෙනවා නම් ඒ දැනෙන කියන එක රූපයක් ඒ වේදනාව දැනෙන වේදනාවක් නාම ධර්මයක්. ඒ විදිහට ඒ වේදනාවෙන් කරන්න පුළුවන් වෙනවා නාම දෙක නාම රූප වෙන ගන්නත් පුළුවන් වෙනවා. අපි හිතමු ඇහැට හරි කනට හරි ශබ්දයක් භවනා කරන දෙයක් එකක් යන දින ගන්නවා කියන කාක්කේ කියනවා ඒක අනුසබට ඔන්න කාක්කේ කියනවා ඒක කාක්කේම ශබ්දයක් කියලා. එතකොට ඒක අපතේ ශබ්දය කියලා අපි හඳුනාගත්තේ සිතින්. මේ සංඥාව නාම ධර්මයක්. අර අපතේ ශබ්දය කනයි ඒකම රූප ධර්මයක්. ඒක නාස්තන්නේ. ඊළඟට අපි දෙන්නේ නම් කිසි සිතින් පහළ වෙනවා කියලා වේදනා සංඥා සංඛාර කියන සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි කවරක් ඇති වුණාද? මොනවානිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතුවා. නැත්නම් අන්තිමට ගැන සිතිවිලි ආවත්, අනාගතය ගැන සිතිවිලි ආවත්, වර්තමානය ගැන සිතිවිලි ආවත්, තමා ගැන සිතිවිලි ආවත්, බාහිර දෙයක් ගැන සිතිවිලි ආකාර සිතිවිලි ආවත්, මේ සෑම සිතිවිල්ලක්ම නාම ධර්මයක් කියලා බලනකොට නාම ධර්මයේ අරමුණ වන්නේ යමක් රූපයක් නම් ඒක රූප ධර්මයක් ඒ නාම ධර්මයක් ගන්නවන්නේ නාම ධර්මයක් නම් ඒ නාම ධර්මයක් කියලා උදේ කරගන්න පුළුවන් එතනත් නාම රූප දෙකක් තියෙනවා මෙන්න මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් දෙන්නේ වශයෙන් දැක දැක භාවනා කරන පුද්ගලයෙකුට නාම රූප දෙක වශයෙන් දකින්නට පුළුවන් ඒ අතර සුබදී ඈතනාසේ දිවශරීරයේ මනස කියන ඉන්දියන් ධර්මන හමුනාට පහළ වෙන සීලා ධර්මයන් නාම රූප වශයෙන් දැක ගන්න පුළුවන් වෙනවා ආපීතුම ඉඳගෙන ඉන්න ශාරීරික දේශ බලාගෙන යම් කිසි කෙනෙක් ශාරීරික දේශාව යථාර්ථතාවක් ලෝකනීත හොත පදසත්කන සතන පජානාති කියන්නේ කායේ යම් යම් ආකාරයෙන් පවතන ඒ ආකාරයෙන් දකින්න කියන. ඉතින් ඒ ඉඳගෙන ඉන්න ශාරීරික දේශ බලමින් භාවනාව කරනවා නම් ඉඳගෙන ඉන්න ශාරීරික රූප කොටසක් ඒ දකින සිතේ නාම කොටසක් කියලා බලන්න පුළුවන් වෙනවා. අපි දැන් සක්මන් භාවනා කරනවා කියලටම මේ වාඩිලා ටිකක් කියලා භාවනා කරලා ඊට පස්සේ ඉතින් සක්මන් කරනවා. ඒ ඉදිරියට ගමන් කරනවා, කරනවා, දිනනවා, සබනවා කියලා කියන. ඒකට ඔස්සවන පාදයේ, ගෙනියන පාදයේ, සබන පාදයේ ඒ හා සම්බන්ධ රූපයේ සම්පූර්ණ රූප කොටස මේ ඔස්සවනවා කියලා හිතන්නේ, ගෙනියනවා කියලා හිතන්නේ, සබනවා කියලා හිතන්නේ නාම කොටස. මේ විදිහට නාම රූප නාම රූප වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ නාම රූප වශයෙන් දකින්නේ නාමය කියන්නේ මේවා නාමයේ මේවා රූපේ කියලා දකින්නේ අපේ සිතේ සිට නාම ධර්ම. ඒක මේකක් දකින්න පුළුවන්. නාම රූප නාම රූප වශයෙන් කලින් වශයෙන් දැක්කා. දැන් ඒක හොඳට පැහැදිලි ප්‍රකට වෙනකොට මේවා දකින්නේ අන්තිමේදී මේ තවත් නාම ධර්මයක මෙතන නාම ධර්මයක් තියෙනවා කියලා දකින්න. මේ විදිහට නාම රූප වෙන වශයෙන් දකින්නට පුළුවන් නම් ඒකට කියනවා කලින් කියවා නම් නාම රූප පරිච්ඡේද නාමය. නාම රූප වෙනම වශයෙන් දකින්නට පුළුවන් නුවණ. ඒකට නුවණ ඇති වුණාට පස්සේ මේ නාම රූප වල යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. නාම රූප වල යථාර්ථය මොකක්ද නිරන්තරයෙන්ම අනිත්‍ය යනවා. ඒවා නිරුද්ධ වෙනවා. ඒ අනිත්‍ය ගැන එකේ නැවත දෙක දක්වා භාවනා කරන්න පුළුවන් ඒ ගැන අපි කතා කරන්නේ. මෙතන හැමෝටම ඒක තේරෙන්නේ අනිත්‍ය ඥානයන් දුක් යන ආකාරය ආදී කරුණු කියන්නේ. මේ නාම රූප දකිනකොට නාම රූප ඇතිවීමේ හේතු කෙනෙකුට තව දකින්නට පුළුවන්. මේ අනේ ඔක්කොටම මේ කරුණු තේරෙන්නේ නැති වෙනද පුළුවන්. ඒක නිසා ඒකත් අපි කියන්නේ හේතු දකින්නට පුළුවන් කෙනෙක් සිටිනවනම් මේ හේතු නාම රූප ධර්ම වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි නාම රූප අරමුණු කරමින් දැන් භාවනා කරනවා. එතකොට නාම රූප අරමුණු කරමින් අපි නාම රූප වශයෙන් දකින්නේ නාමයෙන් මේ නාම රූප ඇතිවීමට යම් යම් හේතුන් තියෙනවා. මේ හේතුත් නාම රූප ධර්ම වශයෙන් දකින්න පුළුවන්කම තිබෙනවා. මේ විදිහට නාම රූප පිළිබඳ කරන ලබන භාවනාව ඉතාල ගැඹුරු එකක්. ඒකෙන්ම නිවන් ලබන්නත් පුළුවන්. ඉතින් අද අපි කතා කරේ තාක්ෂණ වශයෙන් මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය මම නැවත ප්‍රකාශ කරනවා. මේ නාම රූප දෙක වෙන වශයෙන් දකින්නේ අන්තිචාර නිසා නෙවෙයි සත්‍යයේ කියනවා ආත්මයක් තියෙනවා මේ සිටිනවා ඒ කුෂේ කියලා ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන වැරදි ආත්ම දෘෂ්ටිය නැති කරලා මෙතන නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්ම දෙකක් පවතිනවා ඒ කියන්නේ සංස්කෘතියෙන් මෙහා කියන ඒ අදහස ඇති කර ගැනීමට ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීමට අනාත්ම ලක්ෂණ දැකීමට නාම රූප වෙන වශයෙන් දකින්නට. එතකොට නාම රූප කියන එක අපි කලින්ම කිව්වා අය සාපිත කියලා මුලින් දකින්නට කියලා. අය කියන්නේ රූපය, චිත කියන්නේ නාමය. ඒක තමයි විස්තර වශයෙන් කරන පංචස්කන්ධ කතාවට දාලා අපි කතා කරලා රූපය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ රූපය කියන්නේ රූප කොටසේ අනිත් ඒවා වේදනා සංඥා සංකාර විඥාන මේක වෙනත් ආකාරයකින් බුදුහාමුදුර ප්‍රකාශ කළ ආකාරයෙන් ප්‍රකාශ කළ පස්සෝ වේදනා සංඥා චේතනා මනසකාර කියන පහ. ඒ වේදනාව සංඥාව චේතනාවේ පස්සේ මනසකාර කියන පහ නාම ධර්මයේ ඒ වගේම රූපය සතර මහා භූත සහ සතර මහා භූත නිසා ඇති උපාදාය ධර්මයන්. ඒක සතර මහා භූත කියන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු. දැන් අපි භවනා කරනකොට සත් වෙනා කියන්නේ සත් වෙනකොට තමයි කීපත් කරනවා මෙතන තියෙන තේජෝ ධාතේ සත්පන්න තේජෝ ධාතුව ඒක දකින්නේ ඒක දැනෙන්නේ සිතින් ඒක නාම ධර්මයක්. මේ විදිහට ඒවත් දකින්න පුළුවන් වෙනවා තද වෙනවනේ. තද වෙන පඨවි ධාතුව ඒක දැනෙන්නේ නාමයෙන් ඒක නාම ධර්මයක්. මේ පඨවි ආපෝ තේජෝ වායු රූප කොටස් ඒ නිසා පහළන උපාදාය රූප තියෙනවා වන්න ගන්ධව සෝජාගෙන මෙසේ භාව පුරුෂ භාව ආකාශ ධාතු ප්‍රසාද රූප වෙන දේවල් මේ ඔක්කොම රූප කොටස් වශයෙන් දකින්න තියෙනවා කියන්නේ මේ දෙක සරණ හැඳින්වීමක් කරලා මේ දෙකේ එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවතින ආකාරය පෙන්වන්න කලින් මේවා භාවනාදී වෙන වශයෙන් දැකිය හැකි ආකාර පිළිබඳ සාස්ත්‍රවල නිදර්ශනකින් පැහැදිලි පත්‍රයේ කාටක් තේරෙන විදිහ මේ ආකාරයෙන් නාම රූප වෙන වශයෙන් දකින්නට පුළුවන් වෙනවා නම් ඒ දකින පුද්ගලයා ඉස්පස්සේ නාම රූප ඇසීමේ හේතු බව නාම රූප ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. ඒක අමතරව මේ නාම රූප ධර්මයන් නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන ආකාරය දකින්න පුළුවන්. එහෙම කරන කෙනෙකුට තමයි බුදුන්කම ලැබෙන්නේ නිවන් අවබෝධ කර ගන්නට. ඒ එහෙම කෙනා තමයි මේ ජීවිතයේදීම නිවන අත්දැකලා නිවන සංසන්දන කරන ශක්තිය ලැබෙන. ඒක නිසා නාම රූපයෙන් වෙන වශයෙන් දකින්න ඒ දැකලා ඒ නාම රූප ධර්මයන් නිරන්තරයෙන්ම අනිත්‍ය යන ආකාරයෙන් දැක දැක බල බල වාසය කරන්නට බලන්න භාවනාව තුළ වාසය කරන කෙනෙක් දුන්නාදී කියන්නේ භාවනා කරන විට ඒකයි කියන ඇති වෙන නැති වෙන නාම රූප දැක දැක ඉන්නට පුළුවන්කම තියෙනවා තමයි එතන නිසා මේ නාම රූප කෙරෙහි යම් කිසි මම කියන මගේ කියන හැඟීමක් නැත්නම් එවැනි කෙනෙකුට පහසෙන් වන්න බන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ විදිහට පිළිපැදීම තුළින් මේ ඇතන් මේ ජීවිතයේදී හෝ කවදා භාවයක දිරෝ නිරන්තරයෙන්ම වාසනාවක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් අපි දේශනා නිම කරනවා අපි දැන් යන්න දෙන්නේ ආකාශත්හාදී කියන පාඩේ යන ආකාශත්හාදී මට්ටා දේවානාන් වහන්සේ. Thank you.